සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං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 පින්නතුනේ අද ධර්ම දේශනාව තුළින් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පටිගය පිළිබඳව. නැත්තම් ව්‍යාපාදය, ක්‍රෝධය පිළිබඳව කාලේ පමණින් දහම් කරුණු ටිකක් පින්නතුලට කියලා දෙන්න. පින්නතුනේ අපට තියෙන ලොකුම ගැටලුවක් තමයි ඇලීමයි ගැටීමයි. අපි සාමාන්‍යයෙන් මේ සසර ගමන මේ දීර්ඝව මේ අනවරාග ගමනේ ගමන් කරන්නේ මෙන්න මේ ඇලීමයි ගැටීමයි නිසා. දැන් බලන්න අපේ සාමාන්‍ය ජීවිත ගත්තහම අපි අපේ ජීවත් වීම කියලා කියන්නේ අපි ඇහෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා, සිතට අරමුණු ගන්නවා. ඕකනේ අපේ ලෝකය නේද? කෙනෙක් මොනතරම් බලවත් වුණත් මොනතරම් ධනවත් වුණත් මොනතරම් උගතෙක් වුණත් ජීවත් වෙනවා කියලා කරන්න ඔය ටික. හොඳට කල්පනා කරලා බලන්න. හිත වඩා දෙයක් කරන්නේ අපි. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඒක තමයි අපේ ලෝකය. අපි සැප විඳිනවා, දුක් විඳිනවා කියලා කියන්නේ තොතන. මේ ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි. ඒ කියන්නේ ඇහැට අපි කැමතිම රූප දකින්න ලැබෙනවා මොන සැප. කනට මිහිරි අපි කැමති ශබ්ද හඬ ලැබෙනවනම් ඔන්න සැපයි. ඊළඟට පින්නතුනේ නාසයට දිවට කයට අපි කැමති කැමති අරමුණු ලැබෙනවනම් සැපයි. දුකයි කියලා කියන්නේ ඔක අනිත් පැත්ත. ඔය ආයතනයන්ට අපි අකමැති දේවල් ලැබෙනවා නම් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේවා ලැබෙනවා නම් ඔන්න අපි දුකයි කියලා කියනවා. එහෙමනම් මේ සැපයි දුකයි කියලා කියන්නේ මේ මහ ලොකු දෙයක් නෙවෙයි බලපුවා. මේ ඉන්ද්‍රයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි අකමැති ටික ලැබෙනවා නම් දුකයි. එන්නතන මෙතනදී වෙන ක්‍රියාවක් තමයි මෙතනදී වෙන සංසිද්ධිය තමයි අපි කැමති අරමුණු ඔස්සේ ඇලෙනවා. අකමැති අරමුණ ඔස්සේ ගැටෙනවා. ඉතින් මේ දෙකටම මෝහය අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඒ කියන්නේ ඇලෙන කොටත් මෝහය තියෙනවා, ගැටෙන කොටත් මෝහය තියෙනවා. එහෙමනම් ඇලීමයි ගැටීමයි කියලා කියන්නේ ඇත්තටම අකුසල දෙක. දැන් ඇලීම කියලා කියන්නේ ලෝභයනේ. ගැටීම කියලා කියන්නේ ද්වේෂය. දැන් පින්නතල ගන්නවා අපි ඇලීම ගැන වචනයක් කතා කරන අපේ මාතෘකාවට එමු. දැන් පින්නතුල අහලා තියෙන ආදිත්ත පරයාය සූත්‍රය. ආදිත්ත පරයාය සූත්‍රය හැටියට පින්නතුනි අපේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය හා සම්බන්ධව ආස්වාද ධනකව ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපි දුගතිගාම වෙනවා. ඒක තමයි තථාගත ධර්මය. එහෙමනම් බලන්නකො අපිට කොච්චර අනතුරක් තියෙනවද නේද? දැන් අපි ඇහෙන් විතරක් නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මුඛක් හරි අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව හිත හිතා ආශාවෙන් හිත හිතා ඉන්න වෙලාවක මරුණොත් ඉතින් කෙලින්ම අපායයි. ඒක ඔයත් අන්ට විතරක් නෙවෙයි අපට සාධාරණයි. එහෙනම් අපට ලොකු අනතුරක් තියෙනවා. එහෙනම් මේ ඇලීම කියන එක අපි කොහොම හරි මේක යම් කිසි මට්ටමකට සකස් කරගන්න ඕන. මම මට්ටමකට කියලා කිව්වේ නිවන් දකින්නකම් අපිට මේ බැඳීම් තියෙනවා. හැබැයි පින්නතුනේ අවබෝධය තියෙනවා නම් අපට එයින් ගැලවෙන්න පුළුවන්. අවබෝධය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමු අපිට සුගතිගාමි වෙන්න අපේක්ෂාවක් තියෙනවා නම් මේක මේ කිය කියා ඉන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි හිතමු ස්වාමියා බිරිඳ ඉන්නවා. දැන් ඇත්තටම විවාහපත් වුණාම ඉතින් ආදරෙන් සෙනෙහසෙන් ඉන්න ඕන. ඊළඟට දරුවන්ට අපි බැඳීමෙන් ඉන්න ඕන. එහෙමනම් පින්නතුනි මේ ස්වාමියා හිතනවා නම් මෙහෙම කොහොමද අනේ මගේ මේ බිරිඳ මේ වර්තමාන ජීවිතේ බෙරිඳ අතීත සංසාරේ අසංකේ ගණන් මේ ගණන් කරන්න බෑ ඒ තරම් බෙරිඳ ඇවුරු ඉඳලා තියෙනවා අනාගතයටත් එහෙමයි නිවන් අවබෝධ නොකළොත් ඕන තරම් බෙරිඳ ඇවුරු ඉන්න පුළුවන් ඉතින් එහෙමනම් මේ වර්තමාන බෙරිඳට අනවශ්‍ය විදිහට බැඳිලා හිටියොත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉතින් මේකෙන් කියන්නේ පින්නතුනේ ඒ කරුණාව ආදරය නැති කරගන්න කියන එක නෙමෙයි අවබෝධය අවශ්‍යයි. අපි දරුවෝ හදනවා. දැන් අම්මා තාත්තාගේ දරුවන්ට තියෙන බැඳීම මෙයාට මිදුරු දක්වාම තියෙන බැඳීමක්. හැබැයි ඒ අම්මා තාත්තා හිතනවා නම් අනේ මම කොච්චර දරුවෝ හදලාද මේ සංසාරේ. වැඩි ඕන නැහැ. දැන් මේක ඉස්සෙල්ලා ජීවිතේ දරුවෝ අපට මතක නැහැ. එහෙමනම් මේ ජීවිතයේ දරුවන් අල්ලගෙන අපි දරුවන් මැත්තේම ඉන්නවා නම් ඒක මහා මෝඩකමක්. මේකෙන් අදහස් කරන දේ පින්නතුල හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ බණ ටික අහලා ගිහිල්ලා දරුවන්ට කියන්නේ දැන් ඕගොල්ලන්ට අපේ දැන් මගේ බැඳීමක් නැහැ. මම දැන් ධර්මයේ තුල යන්නේ. ඒක මහා මෝඩ වැඩ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. බෝධ දාගෙන කරන දෙයක් නෙවෙයි. හැබැයි අම්මා දන්නවා සංසාරේ පුරාවටම දරුවෝ හැදුවා දැන් මේ වර්තමාන දරුවෝ දෙන්න. ඒ දරුවන්ට ආදරෙන් සෙනෙහසෙන් ඉන්නවා. හැබැයි පින්නතුනේ අර අලකමේකට දාපු වතුර ටිකක් වගේ 아무තු බැඳීමක් නැහැ. අන්න එහෙම ඉන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම අපිට සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් අපි ඉක්සුන් වහන්සේ නමක් හැටියට අපි වුණා. දැන් අපි හදන සේනාසනයේට හරි පන්සලට හරි බැඳිලා හිටියොත් පන්සල කියලා නෑ. අනිවාර්යයෙන්ම ප්‍රේතෙක් වෙන්න පුළුවන්. ශ්‍රමණ ප්‍රේතය කොච්චරවත් තියෙන්නේ? එහෙනම් අපි දෙපක්ෂයටම මේක පොදුයි. ඒ නිසා අවබෝධයේ තියෙනවා නම් අපිට ඒ කාන්තයෙන්ම දැනසිල්ල හදාගන්න පුළුවන්. ඉතින් මේක පින්නතුනේ මොඩින් ටිකක් පටන් ගන්නකොට අමාරුයි. හැබැයි කාලයක් මේ විදිහට හිත පුරුදු කරපුවාම හරිම ලේසි ඕනම දෙයක් අතහරින්න. මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මේක කාටවත් තේරෙන්නේ නැතුව වෙන්නයි කරන්න ඕන. මොකද අපි හිතමු සමහර අම්මලා මේ බණ ටික අහලා යනවා. අහලා ගෙන්න පින්නතුලි ගෙදර වෙනම දෙයක් කරනවා. මහත්යාට කියනවා දැන් මගේ බැඳීමක් නෑ මට යන්න බෑ කියනවා මට ධර්මය යන්න ඕන කියනවා. එහෙම කිව්වොත් එතන දේශය වැඩෙන්නේ. ඒ නිසා ඇඟට නොදැනි තමයි මේ ප්‍රතිපත්ති පුරන්නේ. එහෙමනම් මම ඇලීම පිළිබඳව විශේෂයෙන් මේ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලික පරමාර්ථය තමයි ගැටීම පිළිබඳව තමයි අද මේ දේශනාවෙන් පින්නතුරට කියලා දෙන්නේ. ඒ සඳහා පින්නතුනේ මම පාදක කරගන්නේ අංගුත්තර නිකායේ කෝදන කියන සූත්‍රය. එතකොට අපට අපි මුලින්ම දැනගන්නට ඕන මේ කේන්තිය. තරහා. මේ තරහා කියන එක පින්නතුනේ අපිට ඇති වෙන සිත් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ සිත් ගැන කිව්වට බය වෙන්න එපා. බොහොම සරලව මම කියලා දෙන්නම්. අපි හැමෝටම මොන විදිහට මොන දෙයකට කේන්ති ගියත් අපි කේන්ති ගන්නේ සිත් දෙකකින්. ඒකට කේන්ති ගන්න තියෙන සිත් දෙකයි. කේන්ති ගන්න විතරක් නෙවෙයි අපි අඬන්නේ ඒ සිද්දකේ අපි ශෝක කරන්නේ ඒ සිද්දකේ අපි යම් කිසි දෙයක් පිළිකුල් හැටියට දකින්නේ ඒ සිද්දකේ එහෙමනම් මේ සිද්දක තමයි දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත සිද්දකයි පින්නතර දැන් කේන්තියක් ගියාම කේන්තියක් යනකොට කේන්තියක් යන ප්‍රධානම හේතුව තමයි ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් හම්බෙන්නේ නැත්නම් අපිට කේන්ති යනවාද? දැන් අපි පතන විදිහටම අපි හිතන විදිහටම අපේ ළමයි ටික ඉන්නවා. මහත්යත් අපි හිතන විදිහටම ඉන්නවා. ඊළඟට මේ සබහා දහම පවා වහින්න ඕන වෙලාවට වහිනවා. අපි හිතන වෙලාවට පායන්න ඕන වෙලාවට පායනවා. එහෙනම් අපිට කේන්ති යනවද? නෑ. ඉතින් අපි හිතන පතන විදිහට තියනවා නම් කොහෙද කේන්ති යන්නේ නේද? එහෙමනම් පින්නතර අපිට කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ඔය කකචූපම කියලා සූත්‍රයක් තියෙන එක ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. එක ගෘහණයක් හිටයාගෙනම වේදහිකා. මේ ගෘහණිය කාගවත් මෝනවන් දිහා බලලා කතා කරන්නේ බොහොම ලැජ්ජාශීලී බොහොම ඉවසන කෙනෙක් කියලා ලොකු ප්‍රසිද්ධියක් ඒ ගමේ තිබුණා. ඉතින් මේ වේදහිකාවට හිටියා 16ක් එයාගෙනම කාලේ මේ කාලේ 16 දවසක් කල්පනා කළා අපේ මේ ගෘහණිය මගේ නෝනා හැමෝම කියනවා හරිම ඉවසන කෙනෙක් කියලා. මේක ටිකක් පරීක්ෂා කරන්න ඕන කියලා. මේ 16 මොකද කරේ? දවසක් නැගිට තරක් වෙලා. එදා වේදහිකාවගේ මේ ගෘහණියගේ මූණ හොඳ නැහැ. 16ට තේරුණා නෑට කේන්ති යනවා. අපි මේ හොඳට වැඩ කරන නිසා එහෙම කේන්තියක් නැතුව ඉන්නවා. දෙවන දවසේ මේක තවත් පරීක්ෂා කරන්න ඕන කියලා හිතලා ආයෙත් එදා තව ටිකක් දවල් වෙලා නැගිට්ටා. ඔන්න එදා නම් හොඳටම බැන වැදුනා. එදා දොස් කිව්වා. 16 තේරුම් ගත්තා මේකේ කියනවා. තව ටිකක් පරීක්ෂා කරන් ඊළඟ දවසේ තවත් තරක් වෙලා නැගිට්ටා. එදා පරුස වචනෙන් බැන්නා. දැන් 16ට හිතා ගන්න බෑ මෙච්චර කාලයකට වචනයක් ශබ්දෙන් කතා කරන්නේ බිම් බලාගෙන කතා කරන්නේ. දැන් හිතා ගන්න බැරි විදිහට පරුස වචනියමුත් බලනවා. ඒ තවත් එකක් බලන්න ඕන කියලා ඊට පහවදා තවත් පරක් වෙලා නැගිට්ටා. ජීන්ති ගියා අහුනේ දොරපොල්ල දොරපොල්ලෙන් ගැහුවා. ඉතින් ගැහුවට පස්සේ පින්නතුනේ දැන් ලේ බලාගෙන 16 එළියට පැනනවා. මෙච්චර කාලයක් මම මේ ගෙදර වැඩ කළා මම මේ පරක් වෙලා පොඩ්ඩක් නැගිට්ටයි කියලා මට දොරපොල්ලෙන් ගැහුවා මේ දා මේ වේදිකාව. එදා ඉඳලා ඒගේ අර තිබිච්ච කීර්තිය නැති වෙලා ගියා. ඉතින් මේකෙන් අපි අදහස් කරේ පින්නතුනේ ගැටෙන අරමුණක් හම්බෙන්න මොන අපිට කේන්තියක්. එතකොට දැන් මම මේ සිද්ද එක කියලා පින්නතුලට මේ දේශනාව පැහැදිලි කරන්නම්. එතකොට කේන්තියක් යනකොට ගැටෙන අරමුණක් හම්බෙන්න ඕනේ. ඒකයි පටිඝ සම්පයුත්ත කියලා කියන්නේ. දෝමනස්ස සහගත කියලා කියන්නේ කේන්තියක් එනකොට හිත කොහොමද දොම්නස් වෙනවන්නේ? අපි හිතමු දැන් උදාහරණයක් හිටියද දැන් මේ පන්සලේ ඉඳලා අපි එළියට යනවා. එළියට යනකොට අපි ජීවිතයේ දකින්න අකමැතිම පුද්ගලයා hina වෙගෙන ඉස්සරහට එනවා. එතකොට මොකද වෙන්නේ ගැටෙන අරමුණක් හමු වුණා හිත දුම්නස් වුණා අපිට එකපාරම කේල් කියනවා අසංකාරික කියන්නේ එකපාරම ඔන්න පළවෙනි හිත දෙවෙනි හිත අර විදිහමයි අපි හිතමු දැන් මේ විහාරේ ඉඳලා නෝනායි මහත්තයා එළියට යනවා එළියට යනකොට ජීවිතේ අපි දකින්න අකමැතිම පුද්ගලයා ඇතුළට එනවා එතකොට දැන් ඔන්න මහත්තයා අපි හිතමු හිත පාලනය කරගෙන බිම් බලාගෙන යනවා. මම මේ උදාහරණයක් කියන්නේ. ඉතින් නෝනා කියනවා එහෙම බිම් බලාගෙන යන්න එපා. අපි නිවටේ කියලා හිතයි. අපිට කොච්චර දේවල් වල මිනිස්සයා කරාද කියලා ඉතින් අර පොහොර දාන. පොහොර දානකොට උන්න කියන කියන්නේ. ඒකට කියන්නේ සසංකාරික හිත. අතර මට නම් හිතෙන්නේ ගොඩාක් අපට කේන් කියන්නේ ඔය දෙවෙනි හිත. අපි කේන්ති පාලනය කරගත්තත් ළඟ ඉන්න කෙනෙක් ඒක අවශ්‍යනවා. නැත්නම් පසු බහැලා කේන්ති ගන්නවා. ඔන්න ඔය සිද්දකෙන් තමයි පින්නතුනේ අපට මොන දෙයකට කේන්ති ගියත් අපි කේන්ති ගන්න. ඊළඟට අපි පින්නතුරට මතක් කරන අපි අඬන්නේ මේ සිද්දකෙන්. අඬන්න වෙන සිතක් නැහැ. දැන් බලන්න පින්නතුනේ අපි අඬන්නේ අපි අකමැති දෙයක් සිද්ධ වෙච්ච නිසා. ගැටෙන අරමුණක් එතන හම්බෙලානේ. එතකොට බලන්න අපි අඬන්නේ අපිට ගැටෙන්න කෙනෙක් නෑ දැන් අපි හිතමු අපේ ප්‍රේමනාප පුජ්‍යලේ අපිට ප්‍රේමනාප පුජ්‍යලේ මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම අපි කාත් එක්කද ගැටෙන්නේ? ගැටෙන්න පුජ්‍යලයක් නැහැ. මායයත් එක්ක ගැටෙන්න බෑනේ. ගැටෙන්න බැරි නිසා අපි අඬනවා. අන්න බලන්න දැන් අපි හිතමු මායයා නිතර දිවෙන්නේ අපේ ගෙදර එනවා නම් අපි මායයත් එක්ක රණ්ඩු වෙන්නේ. නමුත් ගැටෙන්න කෙනෙක් නැති නිසා අපි අඬනවා. එහෙමනම් අපි අඬන්නේ අනිවාර්යයෙන්ම මේ දෝමනස් හිතින්. එහෙනම් කෙනෙක් මේ පරලෝකියාම අපි අඬනවා කියලා කියන්න පින්නතුනේ අකුසල්මයි රැස් වෙන්නේ. දැන් ලෝකය ගත්තාම මේ සාමාන්‍ය ලෝකයා මල ගෙදරකට ගිහිල්ලා බලන්නේ ගෙදර කවුද අඬන්නේ ඇඬුවේ නැත්නම් ඒ අයට ප්‍රශ්නයක්. මේ මිනිස්සයා කොච්චර සේවයක් කරාද නමුත් කාටවත් දුකක් නැහැ. එහෙම කියන්න පුළුවන්. හැබැයි පින්නතුනේ ලෝකයා ඕන දෙයක් කියාගත්තේ. අපි අර මූර්ත ශරීරය දිහා බලාගෙන අනේ සබ්බේ සංඛාරා අනිච්ච මේ මේක අනිත්‍යයට ආගේ හැටි කියලා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා මේ පරලෝකයේ කෙනාට පින් දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවා අපි හැම නෙවෙයිනේ අපි අඬලා අඬලා අඬලා අප බොරුවට ඉතින් අර පැන් වඩලා ඒ දවස් ගණනාවම රැස් කරලා තියෙන අකුසල් අකුසල් රැස් කරලා පැන් වඩලා අපි පින් දෙනවා එහෙම නෙවෙයි අපිට පුළුවන් නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා මධ්‍යස්තව ඉඳගෙන ඒ කුසලය ඥාතිවරයාට අනුමෝදන් කරන්න කොච්චර වටිනවද ඊළඟට පින්නතුනේ අපි ශෝක කරන්නේ මේ සිටේ දැන් අපි හිතමු දැන් මේ විහාරයට එනවා විහාරයට එනකොට අපි සෙරප්පු දෙක ගලවලා එන්නේ ඔන්න දැන් අපි බණ ටික අහලා යනකොට සෙරප්පු දෙක නැහැ මේ ඉතින් ශෝකයක් ඇති වෙනවානේ මගේ අලුත්ම සිරප්පු දෙක කවුද හොරකම් කළා කියලා අපිට ශෝකයක් ඇති වෙනවා. අර ගැටෙන අරමුණක් හම් වුණා. හොරා දැක්කනම් අපිට ශෝකයක් ඇති වෙන්නේ. දැන් බැරි වෙලාවත් අපි යනකොට අපේ සිරප්පු දෙක කවුරු හරි හොරකම් කරනවා අපි දකිනවා. ශෝකයක්ද ඇති වෙන්නේ දේශයක්ද? දේශයක්. අන්න මගේ සිරප්පු දෙක ගන්නවා කියලා කේන්තියක් යනවා. ගැටෙන්න කෙනෙක් ඉන්නවා නම් ද්වේෂය ගැටෙන කෙනෙක් නැත්තම් ශෝකය. එහෙමනම් මේ ශෝක කරන්නේ අඬන්නේ ඊළඟට කේන්ති ගන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ පින්නතුනේ මේ පටිඝ සිද්ධකේ. ඊළඟට අපි මතක තියාගන්නට ඕන මේ පටිඝයේ නැත්තම් මේ ක්‍රෝධයේ අනිවරණ අවස්ථාවක් නැහැ. ඒ සෑම විටම ධානාදීට ප්‍රතිවිරුද්ධයි. දැන් ආලෝකයේ තියෙන තන අඳුර නැහැ නේද? අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක උණුවට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි කේන්තිය තියෙන හිතක කවදාකවත් කුසල් සිත් නැහැ. අපි හිතමු දැන් පින්නතර බණ අහනවා. එතකොට දැන් මට පේනවා මේ සුදු ඇඳුම් ඇඳගෙන දැන් මගේ දිහා බලාගෙන බණ අහනවා. දැන් මට 100ට 100ක්ම කියන්න පුළුවන්ද මේ අත කුසල් හිතින්ම බනහනවා කියලා? අපි හිතමු දැන් ওই හිතට ආවොත් අනේ මේ බණ ටික ඉක්මනට ඉවර වුණොත් කියලා පොඩි කේන්තියකින් බනහන්නත් පුළුවන් නේද? එතකොට බලන්න ඒ සිතක පහළ වෙන සිතුවිලි පිටුන හොයන්න බෑ. ඒක Taman තමයි ගන්න. එහෙමනම් මේ ද්වේෂය කියන එක ගැන හොඳට තේරුම් ගන්නට ඕන මේ ද්වේෂය නිසා තමයි ආනන්තරිය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ. දැන් බලන්න තමන්ගේම අම්මා මරන්නේ කේන්ති නිසා. තමන්ගේ තාත්තා මරන්නේ කේන්ති නිසා. ඊළඟට පින්නට රහතන් වහන්සේ මරන්නේ කේන්ති නිසා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගෙන් ලේසලවන්නේ කේන්ති නිසා. සංඝ බේදී කරන්නේ කේන්ති නිසා. දැන් අපි බොහොම සමහරව කම්පැෂන් එකට වගේ කියන මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කේන්ති අනේක කියන. ඒතරම් ලොකු ප්‍රශ්නයක් තමයි. එහෙමනම් මේ කේන්තිය අනිවාර්යෙන්ම අපි පාලනය කරගන්නට ඕන. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශය මේ දේශය නැත්නම් මේ කේන්තිය ඇති වෙන ආකාර 10ක්. දැන් මේ පින්නතුරට හිතන්න පුළුවන් මේ ආකාර 10න් හැර කේන්තිය මේ ලෝකේ කාටවත් ඇති වෙන්නේ නැහැ. බලන්න මේ තථාගත ධර්මයේ තියෙන ගැඹිරත්වය. දැන් මෙතන කෙනෙකුට නම් විවෘතව හිතන්න පුළුවන් නෑ හාමුදුරුවනේ. ඔය 10ට හැර තවත් එකක් කියනවා කියලා කාට හරි පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දසමට දේශනා කරනවා මේ ලෝකේ හැම කෙනෙකුටම තියෙන කියන්නේ මෙන්න මේ ආකාර 10ට. ඒ ආකාර 10 තමයි ඔන්න කෙනෙක් හිතනවා අසවලා කවුරු හරි කෙනෙක් කියන අසවලා මට අවඩක් කළේ කියලා හිතනවා. එහෙනම් අපිට කියන්නේ එකක් නේ. දැන් කවුරු හරි කෙනෙක් අතීතය ගැන හිතලා මට මේ මිනිස්සයා ඉස්සර මෙහෙම කරාමි කරාමි කිය ඒකම හිතනවා. ඒකට කේන් කියන්නේ නැද්ද? කේන් තියනවා. අර කින්නට පිටුරු දැම්මා වගේ. අර තියෙන්නේ අර ධම්මපතේ අක්කොච්චි මං අවදි මං අදිනි මං අහසිනේ කියලා. අසවලා මට බැන්නා, මාව පැරැද්දුවා, මට මෙහෙම කරා, අරම කරා. එහෙම හිතන්න හිතන්න මේ ක්‍රෝධකින් ඇවිලෙනවා. එතකොට අතීතය ගැන හිතලා අපි කේන්ති ගන්න අවස්ථා තියෙනවා. ඊළඟට ඊළඟට වර්තමානයේ හිතලා මේ මිනිස්සයා මට මේ හරියට වද දෙනවා කියලා කේන්ති ගන්නවා. ඔන්න ක්‍රම දෙකයි. ඊළඟට මෙයා හිතනවා මේ මිනිස්සයා මට අතීතේ කරදර කළා, දෙමුත් කරදර කරනවා. අනාගතෙත් මෙයාගෙන් බේරිල්ලක් නැහැ කියලා හිතනකොට ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. එහෙම අපිට කේන්ති ඇති වෙනව නේද? ඊළඟට පින්නතුනේ තමන්ට නැතත් තමන්ගේ දරුවෙකුට තමන්ගේ ස්වාමියාට අම්මා තාත්තට තමන්ට සමීප කෙනෙකුට ඒ විදිහට අවඩක් කළේය කියලා අතීතේ හිතනවා. අවඩක් කරයි කියලා වර්තමානයේ හිතනවා. අවඩක් කරන්නේය කියලා අනාගතෙන් හිතනවා. එතකොට ක්‍රම තුනයි. එතකොට හයයි. ඊළඟට තමන්ගේ හතුරට කියන්නේ තමන් කැමති නැති කෙනෙකුට කවුරු හරි කෙනෙක් හිත වැඩක් කළේ අපි හිතමු දැන් අපිත් එක්ක තහන් කෙනෙක් අපේම සහෝදරේ ඒ කෙනාට උදව් කරනවා අපිට කේන් කියන්නේ නැද්ද අපි තරහ පුද්දලයට අපේම මල්ලි හරි අයියා හරි උදව් කරනකොට අපිට කේන්ති යනවා නේද? කේන්ති යනවා. අපි හිතෙන් හිතනවා මේ අපේ සහෝදරය මගේ මල්ලි මගේ හතුරාට උදව් කළ කළා කියලා ඒ ගැන හිතලා කේන්ති ගන්න. වර්තමානයෙන් උදව් කරනකොට දැන් අපි හිතමු හතුරෙකුට කවුරු හරි අපේ සහෝදරේ උදව් කරනවා. කේන්ති යනවා. අනාගතෙන් හිතලා මගේ සහෝදරයා ඉස්සරත් උදව් කළා මගේ හතුරන්ට දැනුත් උදව් කරනවා අනාගතයටත් උදව් කරාවි කියලා කේන්ති ගන්නවා. එතකොට නවයයි. මේ නවයට අස්ථාන කෝපයකට ප්‍රධාන 10ක් වෙනවා. අස්ථාන කෝපය කියලා කියන්නේ කෝප නොකළ යුතු දේවල් කෙරෙහි කිපෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහරු පින්නතුනේ මේ අවුවට කිපෙනවා. දැන් ඉර පායාගෙන එනකොට වැඩියෙන් මේ පුදුම අවුවක් කියලා කේන්ති ගන්න. සමහරු වහිනකොට මේ හැම වෙලේම චිරිචිරිය කියලා එහෙම කියනෝ නේද? වැස්සත් එක්ක කේන්ති ගන්න. මතුරු එක්කවත් කේන්ති යන. පාර යනකොට තමන්ගේ කකුල ගලක හැප්පුණොත් එහෙම ඒ කේන්ති ගන්න. මම දැකලා තියෙන දවසක් මහත්තයෙක් එහෙනම් බැම්මක කකුල හැප්පුණා එයාගේ සපත්තු මෙතන ගහනවා. එතකොට බලන්න පින්නතන මේකට කියන්නේ අස්ථාන කෝපය. එතකොට 10යි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ ක්‍රම 10ට තමයි ලෝකේ හැම කෙනෙකුටම කේන්ති යන්නේ. එහෙමනම් මේ කේන්ති ගියාම කුද්දෝ අත්තන්න ඥානාති කුද්දෝ ධම්මන්න පස්සති. කිපුණු තනත්තාට කිසි අර්ථයක් පේන්නේ නැහැ. කිසි ධර්මයක් පේන්නේ නැහැ. කිපුණු තැනත්තා නිතරම අර මතකයට නගා ගන්න තමන්ට කරපු මොනවා හරි දේවල් සිහියට නගාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කේන්ති ග්‍යාමර ව්‍යාපජ්ජති විනස්සතිතියේ තියෙන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වුනාම හරියට බතක් පිළිනුනා වගේ. ආහාරයක් පිළිනුනහම ත්‍රිසංගත සතෙක්වත් ඒකට කැමති නෑනේ. අන්න ඒ වාගේ තමයි ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසියම් ස්වභාවයක් නැහැ. ප්‍රිය භාවයක් නැහැ. මුහුණ පුරාම මේ ගති ඇති කරන්නේ මෙන්න මේ ක්‍රෝධය නිසා. එහෙමනම් පින්නතුනි මේ ක්‍රෝධය කියන්නේ අර ලෝභය වගේම භයානක දෙයක්. අපි අන්තිම මොහොතේ අන්තිම හුස්ම ටික හෙළන මොහොතේ මේ ක්‍රෝධ හිතක්, කේන්ති හිතක් ඇති වුණොත් අපිට සුගතිගාම වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙමනම් මේ සඳහා කළ යුතු මුල්තම දේ තමයි ඉවසීම නැත්නම් මෛත්‍රිය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය පිළිබඳව වදාළ විචිත්‍ර දේශනාව තමයි කෝදන සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධ කරන පුද්ගලයාට සාන්දෘෂ්ටික වෙදින්න වෙන විපාක හතක්. තථාගතයන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධය නිසා. දැන් මේ ක්‍රෝධය කියලා කිව්වහම අපිට පුංචි කාලේ ඉඳලා වැළීම් ගැටීම් ඇති වෙනවා. හැබැයි ඉතින් පුංචි කාලේ අපි රණ්ඩු වෙනවා, යාළු වෙනවා. ඒවා හිතේ පවතින්නේ නැහැ නේද? රදීයෙන් ඉරක් වගේ එක මැකිලා යනවා. ආය අපි යාළු වෙනවා. හැබැයි ටික මෝරනකොට අර ටිකක් වැල්ලේ ඇඳපු ඉරක් වගේ ටික වෙලාවක් තරහ පවතින කාලෙකුත් එනවා. හැබැයි පින්නතුනේ සමහර අයට ගලේ කෙටු වකුරක් වගේ මුළු ජීවිත කාලෙම පමණක් නෙවෙයි සාංශාරිකවම මේ ක්‍රෝධය හිතේ පවතිනවා. එහෙම අය තමයි දැන් ඔය එකතු වෙලා පණිගන්නේ. මේ ධර්මයේ තියෙනවා පින්නතුරු න්‍යාය ධාතු ධාතු සංයෝගය කියලා. ධාතු ධාතු සංයෝගය කියලා කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් සමග පණිගන්න උමනාවක් තියෙනවා නම් ගැටෙන දෙන්නෙකුට එකතු වෙන්න බෑනේ. ඒ දෙන්න එකතු වෙන්නේ පින්නතුනේ ඒ ධාතු ධාතු සංයෝගය කියන්නේ බොහොම ප්‍රේමනාපව එකතු වෙනවා. එකතු වෙලා ඊට පස්සේ තමයි පරිගන්න හදාගන්නේ. දැන් බලන සමහර පුජ්‍යලෝ ඉන්නවා සමහර තරුණ තරුණියෝ ඉන්නවා දැක්ක ගමම්ම පහදිනවා ඉතින් බැඳීම් නැති වෙනවා ඉතින් ඊළඟට අම්මලාට තාත්තලාට කරදර කරන කසාද බඳින්න ඕන කියලා. දෙමව්පියෙක් මොකද කරන්නේ? ඒගොල්ලෝගේ කැමැත්තනි කියලා බන්දලා තිනවා. බන්දලා දුන්නට පස්සේ සතිය දෙක යනකොට ඔන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ? ඒකට කියන්නේ ධාතු ධාතු සංයෝගනේ මේ පල්ලි ගන්න ක්‍රමයක් තියෙන්නේ. එතකොට පින්නතන මේ ගමේ කෙටු අකුර වගේ මේ කේන්තිය තියාගන්න කෙනාට මහා අපඩක් සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ කෝදන සූත්‍රයේ සඳහන් වෙන පළවෙනි කාරණය. එයා නිතරම හිතන දෙයක් තමන් ක්‍රෝධ කරන පුද්ගලයා ලස්සනට ඉන්නවට කැමති නැහැ. එයාගේ හිතේ නිතරම තියෙන විරූපී වේවා කියලා. බලන්න මේ ක්‍රෝධේ හැටි කෙනෙක් හොඳට ඇඳලා පැනඳලා ලස්සනට ඉන්නවට මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා කැමති නැහැ. එහෙම දැක්ක ගමන් යාට කේන්ති යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ක්‍රෝධ කරන පුද්ගලයා තමයි පළමුවෙන්ම විරූපී වෙන්නේ ඒ ජීවිතය. හැදම් බලන්න පින්නතුනේ කෙනෙක් ලස්සනට ඉන්න කැමති නැත්නම් ඒ ක්‍රෝධ කරන පුද්ගලයාගේ හිත කුණු වෙලානේ. එයා ඉන්නේ බොහෝම තරහයි. තරහෙන් ඉන්නකොට යාගේ තියෙන ලක්ෂණවත් පේනවා. පේන්නේ නැහැ. දැන් බොහොම රූප සම්පන්න අය නිතරම කේන්තියෙන් දකින්න බැරි මූණක් තියාගෙන ඉන්නවනේ යාගේ ලක්ෂණක් පේනවද? ලක්ෂණක් පේන්නේ මේක බුද්ධ වචනේ මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් ලස්සනට ඉන්නවට කැමති දකින්න කැමති නැති කෙනා. පින්නතනි කොච්චර ලස්සන වුණත් එයා විරූප වෙනවා. ඒ ජීවිතේ සාන්දෘෂ්ටික වශයෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ක්‍රෝධ කරන පුද්ගලයා කොච්චර හොඳට කොණ්ඩ පීරගෙන තිර ගාගෙන ලස්සනට ඇඳුම් ඇඳගෙන කොහොම හිටියත් එයා විරූපී වෙනවා. ඔන්න පළවෙනි කාරණය. දෙවන කාරණය තමයි ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි තමන් ක්‍රෝධ කරන කෙනා ගැන අනේ මේ තැනත්තාට සුව නින්දක් නොවේවා කියලා. බලන්න මේ කේන්ති හැටි නිදා ගන්නවටවත් කැමති නැහැ. ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේට හිටිය නැගණියක්. මේ නැගණිය බොහෝම රූප සම්පන්න තැනැත්තෙක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගෙදරට වැඩ වැඩම කළාම නංගි වාර දෙක තුනක්ම වඳින්න ආවේ නැහැ. ඉතින් එක වාරයකදී අනුරුද්ධ මහරහතන් වහන්සේ අම්මගෙන් ඇහුවා කොහොම අපේ නංගි? ඇයි නංග ඉස්සරහට ඇවිල්ලා වඳින්නේ නැත්තේ? අම්මා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ නැගණියට මහා භයානක කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා. හොඳට ඕම විරූප වෙලා ඉන්නේ. ඒ නිසා මංගේ ලැජ්ජාවට ඇතුළටලා ඉන්න එන්නේ නැහැ එළියට. සම්බුද්ධ මහරහතන් වහන්සේ නංගිව හඳවලා බැලුවා විරූප වෙලා හිතාගන්න බැරි විදිහට කුෂ්ඨ රෝගේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ බැලුවා මේකට හේතුව. බලනකොට වහන්සේ දැක්කා. එක ජීවිතයක මේ නැගවිය රජ කෙනෙකුගේ අන්තපුරේ හිටියේ. මේ අන්තපුරේ හිටපු මේ දේවිය තවත් ඒ වගේම අන්තප්පුර ස්ත්‍රයක් කෙරෙහි ක්‍රෝධ සිතක් ඇති කරගෙන ඈ නිදා ගන්න ඇඳේ කාමලිය ගන්නවා. ඒ අරත නැත්තිය නිදා ගන්න ගිල්ල එහෙන් කනවා මෙහෙන් කනවා එළි වෙනකන් කස කසා ඉන්නවා මෙයා hina වෙවි ඉන්නවා. බලන්න ඒක අපිට බැලු බැලමට පේන්නේ පුංචි අකුසලයක් වගේනේ. නමුත් පින්නතන ආත්ම ගණනාවක් මොල් විදිහට කුෂ්ඨ රෝගයක් ඇතිලා අන්තිමට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය වෙලත් ඒක විපාක දුන්නා. හින්දෙන් මේ කර්මය ගෙවිලා අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණිය ටික ඔබට ගොඩාක් ආභරණ තියෙනව නේද? ඔය ආභරණ ටික ඔක්කොම මිල කරලා මහා සංඝරත්නයට දාන ශාලාවක් හදන්න කිව්වා. දාන ශාලාව හදලා පූජා කරන දවසේ මේ නැගණියගේ කුෂ්ඨ රෝගය සහ මුලින්ම සුවපත් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් බලන්න මේ ක්‍රෝධය දැන් ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා අනෙන්ට අනුන්ට සුවනින්දක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නකොට Taman තමයි නිින්ද යන්නේ නැත්තේ. දැන් බලන්නකො අපි මහා කේන්තියෙන් ඉන්නකොට අපිට නිින්ද යනවාද? කා කෙරේ හරි වෛරයෙන් කොට්ටේට ඔළුව තියාගෙන ඒකම පැසෝ පැසෝ ඉන්නකොට නිින්ද යන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සාන්දෘෂ්ටිකව ක්‍රෝධ කරන පුද්ගලයාට ඒක කරකියා එනවා. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි මේ ක්‍රෝධ කරන පුද්ගලයා Taman ක්‍රෝධ කරන කෙනාගෙන මෙහෙම හිතනවා. දැන උගත්කමක් නම් ඇති නොවේවා කියලා හිතනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවට කැමති නැහැ. එන්නතර මේක බහුලව සමාජයේ තියෙනවා. සමහර ගුරුවරු ඉන්නවා තමන්ගේ ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ ද්වේෂය මේ පටිගිය හැටි. සමහර දරුවෝ මට කියලා තියෙනවා දැන් ඈත ගම්වලින් ඔය සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙලා ලොකු ස්කෝරවල වලට ආපුවාම තමන්ගේ බාප්පා පුංචි. සමහර නැන්දලා අර ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් අර දරුවා ඉගෙන ගන්නවට කැමති නැහැ. මං හොඳට බලලා තියෙනවා එහෙම අයගේ දරුවෝ පින්නතුනේ අනාගතේ විනාශ කර ගන්නවා. ඒ මොකද අර කෙනෙකුගේ අධ්‍යාපනයට විරුද්ධ වෙනකොට තමන්ගේ දරුවන්ට මේක කරගෙන එනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ මම මේ සිතට එන එකක් නෙවෙයි මේක ඇත්තටම බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කවදාවත් වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් අපි කාගේවත් දරුවෙකුට අධ්‍යාපනයට බාධා කරනවා නම් අපේ දරුවන්ට තමයි ඒක කැරකිලා ඉන්නේ. එහෙමනම් දැනුගත්කමක් ඇති නොවේවා කියලා පතනවා සාන්දෘෂ්ටිකව Tamanට මේක ප්‍රතිපාක විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනේ මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා නිතරම හිතන එකක් තමයි තමන් ක්‍රෝධ කරන කෙනාට හරියන්න නම් එපා. දිනු වෙනවට කැමති නැහැ. මොදිකාව කියන එක දන්නේවත් නැහැ. එතකොට බලන්න හරියන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තමන්ටම තමයි පින්නතුනේ මේ தത്വයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න බොහෝ දෙනා දැන් ඊර්ෂ්‍යාවෙන් අන් අයගේ දිනුව බලා ගන්න බැරුව නැත්නම් පුදුම ඊර්ෂ්‍යාවකින් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඉතින් අර උනන්දුවෙන් වැඩ කරන කෙනා දින වෙනවා. ඉතින් අර කෙනා ඊර්ෂ්‍යා කර කර ඉන්නවා කාලේ ගිවිලා යනවා තමන්ම දුප්පතෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ක්‍රෝධය කියන එක හරි භයානක එකක්. මම මේ කියන්නේ සාංශාරික වශයෙන් විපාක දෙනේව නෙවෙයි. මේ ජීවිතේම අත්විඳින්න වෙන දේවල්. ඊළඟට ක්‍රෝධ කරන කෙනා පස්වෙනි එක ක්‍රෝධ කරන කෙනා පින්නතුනේ Taman ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම හිතනවා. මෙයාට කීර්තියක් නම් නොලැබේවා කියලා. දැන් Taman ක්‍රෝධ කරන කෙනාට කීර්ති ප්‍රශංසාවක් ලැබෙනවට කැමති නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලෝ බඹලෝ දක්වා වීති කිය. ඒ උන්වහන්සේගේ මේ කීර්ති ඉවස ගන්න බැරුණු අන්‍ය තීර්ථක අභූතයෙන් චෝදනා කළා. අන්තිමට මොකද වුනේ? ඒ ජීවිතේම තීර්ථකෝ නැත්තරම නැති වෙලා ගියා. එහෙමනම් අනුන්ගේ කීර්ති ප්‍රශංසා වළක්වන්න යනකොට තමන්ම තමයි පින්නතුන් නින්දා අපහාස වලට ලක් වෙන්නේ. මේ ක්‍රෝධ කරන අයට සාන්දෘෂ්ටිකව විඳින්න වෙන දේවල්. ඊළඟට පින්නතුන් මේ ක්‍රෝධ හිතක් තියෙන කෙනෙක් ඔය පින්නතුන්ට නාග අධ්‍යක්ීමොත් ඇති තමන් ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම කියනවා. ඔය පුජ්‍යලයා තනි වෙන්නමයි ඕන. එහෙම හිතනවා පතනවා. දැන් එහෙම කියන්නේ නැද්ද? බලන්නකො යාට වෙනදී යාට වතුර පොතක් දෙන්න කෙනෙක් නැති වෙනවා. එහෙම කියන්නේ නැද්ද අපි? කියනවා. එතකොට බලන්න පින්නතුනේ තමන්ටම තමයි ඒ தത്വෙට ඊර ඊර නමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ තමන්ගේ හිතේ තියෙන්නේ මර ක්‍රෝධයනේ. ක්‍රෝධය නිසා තමන් තන වෙනවා. ඔන්න සාන්දෘෂ්ටික ප්‍රතිඵලයි. ඇත්තටම මේවා හොඳට අධ්‍යයනය කරලා බලනකොට හරියටම හරි මේ දේවල් ඒ විදිහට වෙනවා. පොදුම විදිහේ ශාන්ත හිතක් තියෙනකොට මෛත්‍රියෙන් ඉන්නකොට පින්නතුන හැම දිනාගෙම ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේ මෙයාට ඕන තරම් යාළුවෝ ඉන්නවා හිතවත් ඉන්නවා. හොඳට මතක තියාගන්න මෛත්‍රී හිතක් හොඳට තියෙනවා නම් කළු ගලක් වුණත් Tamange පැත්තට නමා ගන්න පුළුවන්. ඒක ඊටාම වටිනා දෙයක්. ඊළඟට පින්නතුන් මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා හත්වෙනි කාරණය. Taman ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම හිතනවා. කොහොමද හිතන්නේ? මෙයා ඒකාන්තයෙන් නිරේමයි යන්න ඕන කියලා. දැන් එහෙම හිතනව නේද? මොකක් හරි වරදක් කරලා කවුරු හරි ඉන්නකොට අනේ මේ අයට දැන් ඉතින් අපායවල් හදන්න වෙනවා. ඔය මිනිස්සුන්ට සුගතියක් නම් නැහැ. ඕවා පින්නතුනේ හරි භයානක වචන. අපි ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් අපි කෙනෙකුට දුගතිය ප්‍රාර්ථනා කර කර ඉන්නකොට අපේ හිතේ මොනවද වර්ධනය වෙන්නේ? අපේ හිතේ වර්ධනය වෙන්නේ මේ පටිගය. මේ පටිගය නිසාම අපි දුගතියට යනවා. එහෙමනම් මේ කේන්තිය කියන එක අපි පාලනය කර ගන්නට ඕන. මේකට තියෙන හොඳම ඖෂධය තමයි පින්නතුයි මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ මේ ප්‍රාථමික පුංචි භාවනාවක් නෙවෙයි ගැටීම කඩන්න තියෙන ගැටීම ගණවන්න තියෙන එකම ඖෂධය තමයි මෛත්‍රිය. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්තේ පරමං තපෝ කෝටි ගාණක් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවලා තථාගතයන් වහන්සේ වදාරනවා පරම තපස පරම සීලය තමයි වසීම. කන්ති හියෝන විද්‍යති ඉවසීමට වැඩි තරම් මං යහපතක් නැහැ ඊළඟට පින්නතුනේ කන්ති බලං බලානිකම් ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි ඉවසීමේ බලෑනිය දැන් බලන්න ලෝකයේ තියෙන ලොකු බල කඳවුරු වලට ප්‍රහාර දෙනවන සත්‍යවාදී නේද ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ කන්ති බලම් බලානිකම් ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි උසස්ම බලයණය තමයි ඉවසීම. එහෙමනම් මේ ඉවසීම මෛත්‍රිය ප්‍රගුණ කරගන්න අය පින්නතුනි බොහෝ සෙයින් සුගතිගාම වෙනවා. ඒ නිසා පින්වත් හැම දෙනාම මේ මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්ඩ ඉතින් බලන්න මෛත්‍රී ආනිසංස කොච්චර තියෙනවද? මෛත්‍රී වඩන කෙනා පින්නතුනි හැම කෙනාටම ප්‍රියයි දෙවියන්ට, මනුස්සයන්ට ප්‍රියයි, අමනුස්සයන්ට ප්‍රියයි. ඒ වගේම මුඛවන්නෝ විප්පසීදති. ඊළඟට මූණ හරීම ලස්සනයි. හැම කෙනාටම ප්‍රියමනාපයි. එහෙමනම් මේ මෛත්‍රියේ වඩන කෙනා ඒකාන්තයෙන් මිය පරලෝ යනකොට සුගතිගාමි වෙනවා. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම අපට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ හැම දෙයකම කේන්ති ගන්න එක. ඒක හරියම භයානකයි. දැන් අපි හිතමු කටින පින්කම් ඥානස පෝදාවල ලොකුම පින්කමනේ කටින පින්කම. කටින පින්කම් ශක්තියක් කරලා තියෙනවා. පන්සල් හදලා තියෙනවා. දානමාන පින්කම් අනන්තයි අපරිමාණයි. ගෙවල් හදා දීලා තියෙනවා. මේවා වටිනවා. හැබැයි පින්නතුනේ මේ හිත සකස් කරගෙන තිබුණ නැත්නම් අපිට විශාල අනතුරක් නැද්ද? තියෙනවා. දැන් හැම වෙලෙම ඔය මහානීය පින්කම් කරගන්න කෙනෙකුට හොඳටම කේන්ති යනවනම් මරණ මංචකයේ ඔය ද්වේෂ හිතක් ඇති වුණොත් නම් සුගතිගාම වෙන්න විදිහක් නැහැ. නිසා මේ තථාගත ධර්මය කියලා කියන්නේ කය හදන වැඩ පිළිවෙලක් නෙවෙයි, කෙලින්ම හිත හදන වැඩ පිළිවෙලක්. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම මේ මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න. අවසාන වශයෙන් මේ මෛත්‍රී වඩන විදිහත් මම කියන්නම්. පින්නතුනේ අපි මෛත්‍රී භාවනාව කරන්නේ මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි වෛර නොවෙමි තරහ නොවෙමි තව නොඑක් වචනක් කියනවා හැබැයි මේ භාවනාවක් සාර්ථක වෙන්න කර්මස්ථානය ඒ කියන්නේ භාවනා අරමුණ පුංචි වෙන්නට ඕන භාවනා අරමුණ වැල්වට ආරමක් වුණොත් හිත එක්තෙන් කරන්න අමාරු දැන් උදාහරණයක් ඇටියට දැන් මම මේ අපි හිතමු දැන් මම හිතනවා අස් දෙක පියාගෙන මගේ මේ වටාපත පිළිබඳ මේ දෙහත්වත්ය පිළිබඳ මේ මල් කලඹ පිළිබඳ මේ පින්නතුල්ලා එක එක්කෙනා පිළිබඳව මම වෙන වෙනම හිතනවා ආය මම මුල්ලට එන වටාපත දෙහත්වත්ය මල් කලඹ මේ පොජ්ජලෝ මේ පින්නතුල්ලා එක එක්කෙනා ගැන මම හිතාගෙන යනවා එහෙම හිතන්න ගියොත් පින්නතුල් මගේ හිතට මහා බරක් හරි අමාරුයි එක තැන තියාගන්න නමුත් මම එක දෙයක් හිතට ගන්න මේ වටාපොත. වටාපොතටම හිත පවත්වමින් ඉන්නවා. එතකොට මගේ හිත මෙතන තියාගන්න ලේසි. අන්න ඒ වගේ මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා මේ ඔක්කොගම තියෙන එකම අදහස. එහෙනම් අපි මෛත්‍රී වඩනකොට මම සුවපත් වෙන්නේ. ඒ ඇති. ගොඩාක් කියන්න අවශ්‍ය නැහැ. මම සුවපත් වෙමි. ඊළඟට Tamanට කියලා Taman දන්නවා නම් සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි. අද ගිහිල්ලා කරලා බලන්න හොඳට හිතන්පත් කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි කාලයක් ප්‍රගුණ කරලා ප්‍රේමනාප මධ්‍යස්ථ ඒ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් මේ මෛත්‍රිය ප්‍රගුණ කරන්න මොකද අපි මහා කාලයක් ජීවත් වෙන්නේ මේ දවස් 3000ක් නේ අපි ජීවත් වෙන්නේ උඩරිම නේද? ඉතින් මේ කාලයේ පින්නතුනි සුගතිගාමිවත් වෙන්න අපට දක්ෂකමක් නැත්නම් ඒක මහා අපරාධයක්. මේ බුද්ධ ශාසනයක් ලැබිලා සම්ධර්මයේ ලැබිලා නේද? අංග විකල භාවයක් නැතුණු ජීවිතයක් ලැබිලා ලැබෙන්න තියෙන හැම දුර්ලභ දෙයක්ම අපට ලැබිලා තියෙනවා. එහෙමනම් වීරිය ඇති කරගෙන නුවණ ඇති කරගෙන තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට පියවරෙන් පියවර අපි යන්නට ඕනේ. එහෙම නැතුව පින්නතුනේ රැකියාවක් කරන ළමයි හදාගෙන දෙයක් හදාගෙන සමාජෝකනි සාර්ථක ජීවිතය කියලා කියන්නේ. පින්නතුනේ එච්චර මහන්සි වෙලා මහන්සි වෙලා ඒවත් අයිනම භූතෙක් වෙලා ඉපදුනොත් මොකද කරන්නේ නේද එහෙමනම් අපි අපේ පිළිසරණ හදා ගන්නට ඕන ඒ නිසා පින්වත් හැම දෙනාටම මේ මෛත්‍රී භාවනාව තුළින් ඒකාන්තෙන් විශාල සනසිල්ලක් ඇති කර ගන්නට පුළුවන් ඉතින් පින්වත් හැම දෙනාටම මේ යන ගමනේදී අපට බහුල වශයෙන් තියෙන මේ ක්‍රෝධය පාලනය කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති